තවත් එයා ප්‍රශ්න තව එකක් තියෙනවා ප්‍රථම ධානයේදී ශරීරේ පුරා විහිදී දැනෙන සුවය දැනි තවත් වේලාවක් රැඳී සිටියොත් පාද හිරිවැටීම ආදිය සිදුවිය හැකිද එසේ වෙනවා නම් ධානය ලැබී නැතිද කියලා පහදා දෙන්න කියනවා ධානයක් ලැබුණ ගාමී අතපය හිරිවැටීම ආදී සියල්ල නැති වෙන්නේ ඒ විදිහෙන් කායික අපහසුාවක් එනවා නම් ධානය වහිනවා පිරිහෙනව නෙමෙයි ඒ මොහොතේ ධානයේ නගන්න බැරුව ධානයේ බැස හිටිනවා. නමුත් කායික පහසු ආපීලාට ආශ්‍රය ධානයේ නැగిලායි. ධානයේ නැගින්න නැගින්න කායික වශයෙන් තිබුණ හිරිවැටීම් කැක්කුම් ඇති කරන් තිබිච්ච වාපිච්චෙම් ආදී විකෘති වෙච්ච ඔක්කොම ක්‍රමක්‍රමයෙන් සුද්ධ වෙනවා. ඒ නිසා ඒක හුරු වෙලා කාලයක් යනකොට අද විනාඩි 15ක් ධානයේ ඉඳලා හිටන් බහැලා ගියා නම් විනාඩි 30ක් ඉන්න පුළුවන් 45ක් ඉන්න පුළුවන් පැයක් ඉන්න පුළුවන් දෙකක් ඉන්න පුළුවන් තුනක් ඉන්න පුළුවන් කල්යන්න යන්න මෙහෙම ඒ ටික වැඩිනවා කය පහසු වැඩි වෙනවා. ඒක ධානයේ පිරිහීමට බලාපොරොත්තුවක් නෙමෙයි. ධානයේ ලැබුණ බව දැනගන්න පුළුවන් මොහතක වූ ඒ කායික නිදහස් භාවයේ තලයක පිහිටියා සමානව නිශ්චලව පැය විනාඩි ගණනක් හෝ හිටියන. ඒ ධානයේ ලැබීමේ ලක්ෂණ. ප්‍රථම ධානයේ ලක්ෂණ එහෙම හිටිනවා. ඉතින් ඒ ධානයේ එතන හිටු ගහම තව තවත් එක දිගටම ඉඳ බෑ ලැබුණ ගම. ක්‍රමක්‍රමයෙන් වැඩෙන්න ඕනේ. විනාඩි 5ක් 10ක් ඉඳලා හිටන් කායික අපහසුතාවක් කරලා ඒක බහැලා යනවා. සමහරට මේ දවසටමයි වැඩින්නේ නැතු යනවා. අනේ මට උදේ මෙහෙම ධානයේ ලැබුණා මෙහෙම සුවයක් ලැබුණා දැන් ඒක ගන්න බෑනේ කියලා නම් අයි ඉස්සිටත් ඇති වෙනවා. නමුත් ඒ කායික අපහසුතාවක් එන ක්‍රම. දැන් මේකට උපමාවක් වශයෙන් තේරුම් ගන්න මෙහෙම දෙයක්. අපි මේ ඌරාලින්දකින් වතුර බානවා. මේ වතුර බාලා ගත්තාම බොණ්ඩක් පුළුවන් පිරිසිදු හිමිසිරෝ වතුරේ කරගෙන. ওই වෙලාව වෙනකොට ඔය ලිද ඇතුලේ අර හිල් ආසේ අඩියේ මිදිච්ච මඩ හොල්ල කොළහොටු වල වැඩිච්ච ඔක්කොම තියෙනවා. කලත්තන් නැතුව වතුර ගත්තාම පෑදින වතුරත් ගත්ත හැකියි. දැන් මේක අපි කලත් වෙනවා අහිං. ඒ කියන්නේ සුද්ධ කරන්න ඇවිල්ලා හැක්කින කුණු වලට ඔක්කොම සොම්බර අහ කරා. ඒකට අවශ්‍ය දේ ඇතුළට බහැලා හරි වලපිටා කලත්තා දැන් වතුර ටිකක් කරන් දරුවෝ කොහොමද? බොල්ල තියා වල දක්වා දාන්න ගන්න පුළුවන්. අර හොන් මඩ ඔක්කොම අහුවෙච්ච ඇති විලා කුන්න ඔක්කොම බොර වතුර හැදිලා. මේ බොර වතුර හැදෙන මොකක් නිසාද? ඉහින්ද කටයුතු කරනකොට සිද්ධ වෙච්ච දෙයක්. අහු මොළ වල හැංගිලා තිබිච්ච හැංගිලා තිබිච්ච දෙන්නේ නැතුව ඇවිස්සලා ඉනවා. මතුවලා ඉන්නේ සුද්ධ කරලා අහකට දාන්න. මෙන්න මේ වගේ මේ ධානය කරනකොට පාපිච්චේ මාදිය නිසා හටගත විකෘති වෙලා තිබිච්ච ඔක්කොම ගොඩක් තිබුණා අහු වල හැංගිලා තිබිච්චා. ওই ධානයේ ලැබිලා මතුවලා එනකොට ඕම ඇතුළ බොර කලා වාගේ එනවා මතුවලා. ඒ ඇතුළේ තිබිච්ච ලෙඩ නෙමෙයි හැංගිලා තිබිච්ච මතුවලා එළියට දාන්න ඉන්නේ. දැන් ඉතින් අපිට ආයි සැරයක් ඒක අහ කරගන්නකොට මට්ටමට හොර කරගන්න ඕන. සීමා ඉක්මා බර වුණොත් එහෙම ඒ තුලම ජීවත් වෙලා ජීවිතය පවත්වන්න අමාරු වෙනවා. එහෙනම් සීමාව දැනගෙන කරගන්න ඕන. ටිකෙන් ටික ටිකෙන් ටික ඕනේ කයින් කරගන්න. එකපාර මහ කැළඹිල්ලක් කළොත් එහෙම සමහරලාට බොණ්ඩ වතුර පොඩියක් නැහැ ඉතින්. අන්න ඒ වගේ අවස්ථාවක් තියෙනවා. නිසා අපි අර ලිද ක්‍රමක්‍රමයෙන් බොර කරලා බොර වතුර ටික ගිහිලා ආයෙ එකතු වුණා වතුර ටික ආයෙ සැරයක් කලත් කරලා ආයෙ සැරයක් ගිහිලා මෙහෙම කරලා ඉතින්. හත් අට වතාවක් ගිහිලා සුද්ධ කරලා පස්සේ දැන් බොර කරලා බොර වෙන්න එකක් තියෙනවා. බොර ඔක්කොම ගියා ඉවරයි. දැන් බොර කළත් නැහැ බොර නොකළත් නැහැ. මෙන්න මේවා චතුර්ථ ධානයට නිකන් සුද්ධ වෙනවා. චතුර්ථ ධානය හොඳට සුද්ධ වෙලා පිරිසිදු වෙලා හිටියට පස්සේ ඕනනම් දවස් ගානක් චතුර්ථ ධානයෙන් ඉඳලා එයාට පුළුවන්. කොච්චර හිටියයි ළඟිය අමාරුවකුත් නෑ. අපහසුවකුත් නෑ. ඒ නිසා ධානයේ ප්‍රගුණ වීමෙන් ඒක වෙන්නේ. ලැබෙනකොටම කාටවත් එහෙම ලැබෙනකොට ඉස්සලා මෙන්න යන ඉහිඳ ගත වත කලත්තල ගන්නකොට බොර වුණා වගේ වැඩක්. නිසා ඒකදී බය වෙන්න දෙයක් නැහැ. මට වැරදුනාද මගේ අඩුපාඩුවක් වුණාද කියලා. එහෙම හොරෙන් අඩුපාඩුවක් වෙන්නේ නැහැ Tamanta සොරි. අවංකව තමන්ගේ හිතමයි දූෂ්‍ය කරගෙන පදුට්ට මනසකින් මොනවා හරි දස කුසලයක් කෙරුවා නම් තමයි දූෂ්‍ය වෙන්නේ. එහෙම නැති කෙනෙක්ගේ හිත ඉබේ දූෂ්‍ය වෙන්නේ නැහැ. ඉතින් හිත සැක ඇති කරගත්තා හරියන්නේ නැහැ. කරන්න අවශ්‍ය නැහැ. භාවනාවක් කරන කෙනෙකුට තමන්ම දැනගන්න ඕනේ දූෂ්‍ය වෙන්නේ මොනවද? දස අකුසල් තව විදිහකින් නම් පංච නීවරණ කියනවා. දස අකුසලයේ යෙදුනොත් පංච නීවරණ මතුවෙනවා. පංච නීවරණ මතුනොත් ධානයට බාධා. හැබැයි මනස සිහියෙන් ඉඳගෙන එහෙම දෙයක් වුණා නම් ආයත සංවැරේ ගිහිල්ලා මම ඊට පස්සේ නම් එහෙම දෙයක් කරන්නේ නැහැ කියලා නැවත සූද්ධ කරගෙන ඉන්නකොට ආයෙ සැරයක් අර හරි ගිහිල්ලා එන අනිවාර්යයටපත් වෙලා ආයෙ හරියනවා. ඉතින් ඒ නිසා ධානයේට බාධා වෙන්නේ ඒ ටික. ඊට අවතරව උපනිෂදේ ලැබෙන කොටස් තියෙනවා. ඉන්න ස්ථානයේ කලබල දේවල්, අදින පළදින දේවල්, පිරිස ඇතුළු කරන පිරිස ඒවා තියෙනවා නම් බාධක කම් කරනවා. ඒ අතරේ ධානයේ වඩන අපහසු වෙනවා. ඒවා ඉතින් මනසියේ තෝරා ගන්න ඕනේ. ධානයේට බාධක තියෙනවා මොනවද බාධක? ඒවා දකින්න ඕනේ. ඉතින් නිදහස් වෙයිද හරි අමාරුයි පුංචි දරුවෝ ඉන්න අම්මලාට. තාත්තලාට. භාවනාට කියලා ඉඳගත්තා පොඩියෙක්ගේ සිද්ද පැනපු ගාන ගිහනම් කාර්යය ඉල්ල හිටා මොන්චිලි වදින. භාවනා කරන්න දෙන්නේ නැයිද? ඒ වැඩේට ගිහලා ඉඳගත්ත ගාන පොඩි එකා ඉල්ල කාර්යය ඉල්ලනවා ඊට පස්සේ කකුල් දෙක උඩට ගන්නවා කලුවට නගිනවා මොන්චිලි වදිනවා. ඉමනවා කරන පන්නන්නේ. ඉතින් කරන්න දෙයක් නෑ ඒවා සාමාන්‍ය තමන්ගේ පාව උපනිශ්‍රේ නෙවෙයි බාහිර ලෝකයේ තියෙන බාධක. ඉතින් ඒ වැඩි පුළුවන් තරම් බලන්න ලැබෙ බුද්ධි කරලා තියලා හරි නිදාගත් වෙලාවක හරි නිදාස් වෙලාවක හරි මේ කරන්න සමන් සුසු වෙලාව ක්‍රම සීලව හදා ගන්න ඕනේ. ප්‍රයෝග සම්පත්තිය ඒකයි. සමහර ස්වාමිපුරුෂයා නිසා භාර්යාව නිසා ඔය එකිනෙකට එකිනෙක හිත තියන භාවනා කරගන්න මොන භාවනාවද අනිකා කෑ ගන්නවා ඒක ඇත්ත. ඕම් පටන් ගත්තා එක වෙලාවෙ නිදාසේ පොඩ්ඩක් ඉන්න තිබුණේ බුම්බගෙන පැත්තකට ලා හිටියා. මොන කල වැරද්ද මයි යනවා යන්නේ ගෙදර. මට නෑ බෑ මට එපා වෙලා තියෙන මේ මිනිහට ජීවත් වෙන්න. සමහරකට ආස්වාදයෙන් සන්තෝෂයෙන් ඉඳ බාලපොළු තියෙන කාන්තාව එහෙම කියන්න පුළුවන්. ඒක නැත්නම් යම් කිසි ආකාරයේ කාන්තාව එහෙවි. මොන වල කර දෙයක් මේ වැඩ හැරලා ඔක්කොම කරලා ආවේ වචනයක් හරි කතා කරලා හොඳින් ඉන්නේ. බුම්මගෙන පැත්ත වෙලා තමයි ගේ අතරින් ගන්න මෙතන ටීවී විතර මම අවිත ගෑණී ගෑයි. නෑ ඔහොම ප්‍රශ්නයක් ඒක. ඔය දෙපැත්තටම ඔහොම ප්‍රශ්නේ. ඉතින් මේ නිසා මේ හැම එකක්ම සමතුලිතතාවයක් අවශ්‍යයි. සමගිය සමාදානයෙන් කතා බහ කරගෙන ඒ විදිහට නිදහස්ව සන්තෝෂයෙන් හිත රිදවන්නේ නැතුව නිදහස් වෙලාවක් වෙන් කරගෙන එහෙම කටයුතු කරගන්න හැටි උපක්‍රම සම්මය ප්‍රයෝගයෙන් කටයුතු කරගන්න ඕනේ. එහෙම මේ ගිහි ජීවිතය තුළ බාධා දුරු කරගන්න සම්‍යක් ප්‍රයෝගය උදව් කරගන්න ඕනේ. අරගෙන මෙහෙම සුසු වෙලාවල් අරගෙන කටයුතු කරගන්න. මේවා සියල්ලෙම නිදහස ලැබිච්ච කවුරුවත් ලෝකේ නැහැ. ස්වාමීන් වහන්සේලාත් නැහැ. සමහර ස්වාමීන් වහන්සේලා නමක් ඒ කරනකොට තවත් විහිළු කරන ස්වාමීන් වහන්සේ නමක් ඇඟිල්ලෙන් ඇල්ල යන්න පුළුවන්. කිව්වට අහන්නේ එහෙමත් වෙන්න පුළුවන්. මොනවා කරන්නද? කොහොම හරි ඉතින් ගැළපෙන වෙලාවක් හැම කෙනෙම සම්‍යක් ප්‍රයෝගයේ මුල් කරගෙන ක්‍රමයක් හදා ගන්න ඕනේ. ඒ සියල්ලෙන් 100%ක් වෙච්ච ලෝකයක් මේ ධාන වළඳ එහෙම තැන්නේ. ඒ නිසා ඔයගේ මේ ලෞතර බුද්ධත්වයටපත් වෙන උපරිම සමාපත්තිය උපරිම ධානය ලබන්නත්. ධානය විතරක් නෙවෙයි ඒ අවශ්‍ය සියලු සමාපatti ලබන්න එකම ස්ථානයයි තියෙන ලෝකේ. ස්වභාව ධර්මයෙන් නැනහාරක පාරමී ඵලයේම හැලගහිලා. ඒ තමයි මධ්‍යදේශය කියන ස්ථානයේ අතිමා බෝපියන් වහන්සේගේ ඒ ස්ථානය. ඒ ස්ථා තව තැනක් නැහැ. ඊට ගැලපෙන උපනිෂදේ තියෙනවා. ලෞතර බුදු වෙනත් එතනයි උපනිෂදේ. ඒක හැමතැනම බුදු වෙන්නත් හැමතැනම රහත් වෙන්නත් ඒ උපනිෂදේ කොතන හරි ලැබෙන්න ඕන. ඉතින් තමන් සම්‍යක් ප්‍රයෝගයෙන් ඒ වගේ අවස්ථාව සකස් කරගන්න උත්සාහ කරන්න ඕන. ලැබෙන ලැබෙනවා කෙනෙක් කියලා ගැටිලා මේ එකක්වත් කරන්න බෑ. ගැටෙන්නේ නැතුව ඒ විදිහට සකස් කරගෙන කරගත්තාම මේ මාර්ගයේ ක්‍රමානුකූලව වඩා ගන්න පුළුවන්.